ඊළඟට තව තියෙන ප්‍රශ්න එතන නෑ හඳුනේ අවසරයි එපමණයි හොඳයි අපිට කාල වේලාව ගොඩක් ඉක්මලා තියෙනවා ආනන්ද මාහිම්කන්ද මහත්මයා ප්‍රශ්නයක් අහන්න ඉන්නවා සරණ තෙරුවන් සරණයි අතරම මට මේ පොඩි අදහසක් ඉදිරිපත් කරන්න තමයි හිතුනේ ඒකලම ඔබ වහන්සේගේ අදහස තේර දැනගන්න කැමතියි. අර එක මහත්මයක් ඉස්සරලා සඳහන් කරන්නේ අපි මේ පොඩි කාලේ ඉඳලම බෞද්ධ <laughs> අපි දැන් අපි කොටම හුඟක් වෙලාවට මේ ඕ ලෙවල්ස් වල ඩී එකක් තියෙනවා අපි අර බෞද්ධ සංකල්ප නැත්තේ කියන කතාවද මට සනද එතෙන්දී හිතුනේ මේ ඔබ වහන්සේ සඳහන් කර මේ දහම් පාසල් ගැන මේ අපි අපි මේ මේ Hindu සංකල්ප විසින් බෞද්ධ සංකල්ප ආවරණය කරලා තියෙන ගතියක් තමයි මට හිතෙන්නේ ඒකට අපිට යමක් කරන්න පුළුවන් ද කියලාත් හිතෙනවා මොකද මේ දැන් අපි ඉන්නේ අල්ලස් සංස්කෘතියෙන් සම්බන්ධව පුද පූජා හරහා ගිහිල්ලා දෙවියන්ගෙන් යහපත බලා ගැනීමේ කාර්යය තමයි අපේ රටේ ගොඩාක් කට්ටිය ඉන්නවා කියලා මට තේරෙන්නේ විශේෂයෙන් මම දැන් ඇත්තටම ලෝකේ රටවල් හතරක භාග ජීවත් වෙලා දිනවා. ඒ ඒ වටපිටාවත් එක්කලා මට තේරෙන්නේ මේ රටවල එහෙම නැහැ. ඔය එහෙම වෙන්න හේතුව ඒ ඔය රටවල එහෙම නැදෙන්න ඔය රටවල එහෙම නොවෙන්න හේතුව තමයි ඒ රටවල කොහොමද ඉතින් දෙවියන් ආදී අල්ලගන්නේ. නෑ සන්නත් ඇත්තම රටවල එහෙම නෑ දේව සංකල්ප දැන් නෑ ඇත්තම ක්‍රිස්තියානි දේව බොහොම බොහොම ටික දෙනෙක් තමයි <laughs> දෙවිය පස්සේ යන්නේ එහෙම රටවල් නැතුව නෙමෙයි ඉන්නවා නමුත් උගක් කරන ඇමරිකාවගේ රටවල් වල ඇත්තම ඇත්තටම දැන් අපි හිතමුකෝ දේවාලයට යන්නේ නැතුව බුදුහාමුදුරන්ට පූජාව තියනවා කියලා ඒ බුදුහාමුදුරන්ට පූජාව තියන අය බුද්ධ පූජාව තියන්නේ මොකටද කියලා හිතලා බලන්න ඒත් ඉතින් අර දෙවියන්ගේ යමක් ඉල්ලනවා වගේ බුද්ධ පූජාව තිබ්බහම මට යමක් ලැබෙනවා කියන ওই ප්‍රාථමික ආකල්පය තුනම තමයි ඉන්සයිට් එතන වැදගත් එහෙමයි පූජාවද එතෙන්ට ඒකත් එතෙන්ට දැන් ඒ බෝධි පූජාව අරහත් අපි යමක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන කියන්නේ භෞතික දේවල් ඉල්ලන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ මං හිතන්නේ Hindu දේව සංකල්ප නිසා කියලා මට හිතෙන්නේ ලංකාවේ මම කියන්නේ ලංකාව සංකල්ප නිසා නෙමෙයි මේ ප්‍රතජන මනෝභාවය කියන්නේ දැන් ඔබතුමාට අර ওই ඉස්සෙල්ලා දවසකුත් අපි ඔබතුමා දා සහභාගී වුණාද දන්නේ නැහැ දැන් මේ කාරණේ කතා කරනකොට අපි කිව්වා අර මේ කොහොමද අපි ආධ්‍යාත්මික සංකල්ප ගොඩ නගාගෙන දන් දීම් ආදිය කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ ප්‍රාථමික ආත්ම මූලික සංකල්පයකින් තමයි අපි පව්කම් වලින් වළකින්නේ පින්කම් කරන්නේ සිල් රකින්නේ දන් දෙන්නේ. ඔය දෙකම අපි කරන්නේ. අකුසල් වලින් වැළකීම සහ කුසල් කිරීම කියන ඔය දෙකම අපි මූලික වශයෙන් ගිහි පැවිදි අපි දෙගොල්ලම කරන්නේ ආත්ම මූලික සංකල්පයකින්. ඒ කියන්නේ සත්තු මරන්න නැතුව ඉන්නේ අපි මූලික වශයෙන් ගත්තාම ඒ සතාට තියෙන කරුණා මෛත්‍රිය නිසානේ මේ ඌ මැරුවොත් මට පව් සිද්ධ වෙනවා. ඌ මැරුවොත් මට දුක් විඳින්න වෙනවා. ඌ මැරුවොත් මට කාලේ මැරෙන්න වෙනවා. එතකොට ඒ මාව රැක ගන්නට තමයි සතාන හොරන්නේ. නැත්තම් ඌ මැරුණයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි ප්‍රාථමික සංකල්ප. ඊට පස්සේ දන් දෙන්න පෙළඹෙන්නේ මේ අනුසුවපත් කරන්න මේ දුන්නහම තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා මට සසරේ සපවත් ඉන්න ඕන නම් මන් දෙන්න ඕන. ඕක තමයි කුසල් කිරීමේ සහ අකුසලෙන් වැළකීමේ මූලික ප්‍රාථමික ගුණය. දැන් ඔතනින් අපි ටිකක් අර මහාත්ම ගතියේ අපේ මනස වැඩෙන්න වැඩෙන්න තමයි අපිට වැටහෙන්න ගන්නේ අපි සත්තු නොමැරිය යුත්තේ මට මට මැරෙන්න වෙන නිසා විතරක් නෙමෙයි ඒ සතත් ඉපදිලා ඉන්නේ සුවසේ ජීවත් වෙන්න. ඒ සතත් ඉපදිලා ඉන්නේ කර්ම ශක්තියක් මත ආයු කාලයක් යන. නිසා මගේ පැවැත්ම මම හදාගන්න ඕනේ. නමුත් මට තව සතෙකුගේ පැවැත්ම නැති කරන්න අයිතියක් නැහැ. එතකොට මේ කාරණේ ධර්මානුකූලව කල්පනා කරලා මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕනේ. එයාගේ ජීවිතත් රැකෙන්න ඕනේ. මේ ආකල්පයට එනකොට තමයි අපි මානුෂීය ආකල්පයක් මත පාප කර්මයෙන් වළකින්න. එතකොට දාන දෙනකොට මට සැප විඳින්නට කියන එක සඳහා නෙමෙයි අනිත් කෙනා සුවපත් කරන්න දන් දෙන්න ඕන. අනිත් කෙනාට යහපතක් කරන්න දන් දෙන්න ඕන. එතකොට එතනට වැඩෙනකොට අපේ මනස අර මහාත්ම ගුණයෙන් අවදි වෙලා තියෙනවා. අර ප්‍රාථමික පුද්ගලික ආත්ම මූලික සංකල්පයේ වෙනුවට අපේ ප්‍රතිපදාව මානුෂීය සංකල්පයකට විකාශනය වෙලා තියෙනවා. ඊට පස්සේ එතනිනුත් තව ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි අපට දැනෙන්න ගන්නෙ මෙතන මමය ඔහුය කියලත් සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ මෙතන තියෙන්නේ මේ නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය ඒ නිසා මෙතන කෙලසෙන්නේ මෙහෙමයි පිරිසිදු වෙන්නේ මෙහෙමයි ඒ කාරණේ වැටහුණාට පස්සේ අපි නොකෙලසී පිරිසිදු වෙන මාර්ගය අනුගමනය කරනවා. මොකද මේක තවදුරටත් කෙලසාගෙන පැවැත්වීම අර්ථ ශුන්‍ය නිසා. එතනට යනකොට ඔහු රකින්න හෝ මම රකින්න කියන පටු තැනක ඉඳගෙන නෙමේ මේ සත්භාවය Tamanටත් අනුන්ටත් යහපතක් කරනවා. මේ සද්ධර්මය එතන තිබ්බත් මෙතන තිබ්බත් අර්ථ සම්පන්නයි. ඖෂධ පැලැටි එහාවත් තිබුණත් අපේවත් තිබුණත් ඒක රකින්න ඕන. කුමක් නිසාද? ඒක අපේවත් නිසා රකින්න නෙමේ. අනුන්ගේවත් කමන්නේ අපේ ගමේ කෙනෙක් නිසා කියලා රකින්න නෙවෙයි ඖෂධය රෝග නිවාරණය කරන්න හේතුව. එපමණයි. ඒක අපේද අනුන්ගේද කියන කතාවක් එතනින් එහාට නැහැ. ඒ ගැඹුරු දැක්මට යනකොට. අන්න ඒ වගේ මේ ලෝකයේ කුසල ධර්ම, සද්ධර්ම, ගුණ ධර්ම, බෝධිපාක්ෂික ධර්ම මේවා හැම විටම Tamanටත් අනුන්ටත් අර්ථයගෙන දෙනවා. විමුක්තියට උපකාර කරනවා. ඒ නිසා මගේ මනසෙත් ඒවා ගොඩනගා ගන්න ඕන අන් අයගේ සිත් තුලත් ඒවා අවදි කරන්න මේ අකුසලයේ පාපයේ අසත් ධර්මයේ තමනුත් කෙලසනවා අනුමුත් කෙලසනවා. ඒ නිසා මගේ මනසෙත් ඒවා මතු නොකර ඉන්න ඕන අන් අයගේ මනසෙත් ඒවා මතු නොකර ඉන්න. මොකද වසවිස කියන ඒවා අපේ වත්තේ විතරක් නෙමෙයි එහා වත්තේ තිබුණත් අනර්ථය. වෛරසය මගේ ශරීරයේ විතරක් නෙමෙයි අනිත් කෙනාගේ ශරීරයේ තිබුණත් අනර්ථය. මේ විදිහට අපි අර සත්පුද්ගල ස්වභාවයෙන් ඔබට ගිහිල්ලා ධර්ම වතෙන් ධාතු වශයෙන් නාම රූප වශයෙන් දකිනකොට අපේ මනස ඊටාම පුළුල් තැනකට මේ විශ්වයේ ඊටා ගැඹුරු තැන් ස්පර්ශ කරන්න පුළුවන් තැනකට ආධ්‍යාත්මික වශයෙන් අවදි අන්නේ අවදි වීමත් එක්ක තමයි මට ලෝකේ යථාර්ථය අවබෝධ කරන තැනකට අපේ ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ. එතකම්ම අපේ ප්‍රතිපදාව අර ප්‍රාථමික මට්ටම් දෙකෙන් එකක තමයි තියෙන්නේ. ඉතින් ඒකේ මූලිකම தත්ත්වය තමයි මම මට මගේ කියන ආත්ම මූලික ස්වභාවය දෙවනි තැන ඊට වඩා පොඩ්ඩක් එහාට ගියාම මා පමණක් නෙමෙයි අන් අයත් කියන සංකල්පය. ඉතින් අඩුම තරමින් අපිට දන් දෙනකොට පින්කම් කරනකොට මේ මා පමණක් නෙමෙයි අන් අය කියන තැන ඉඳගෙනවත් කරන්න පුළුවන් ඒක මිනිස්සෙක් හැටියට විශිෂ්ටයි. හැබැයි විමුක්තිය සඳහා ඒකත් ප්‍රමාණවත් නැහැ ආධ්‍යාත්මික තැනට ආයිත්. එහෙමයි සාර. ඇත්තට මේ කතාව ඉතාම පැහැදිලි. දැන් මම කියන උත්සාහ කරන සමහර දැන් අපි ඒ ඔය කතාව අපි පුංචි කාලේ ළමයින්ට අපිට කියා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ යම් කිසි ආකාරයකට මොකද මම කියන්නේ අපි එතෙන්ට යා ගන්න විදිහක් නැහැ <laughs> අපි ඉන්නේ හැමදාම ඒ පුදු පූජාවකින් ලාභයක් ගලා ගන්න පුළුවන් කියන දැන් ජනාධිපති ජනාධිපතිවරු පවා ඒකට ඒකට පැහැදිලිව මම හිතන්නේ මෙන්න මේ අල්ලස් සංස්කෘතිය කියන එක නිසා තමයි මට නම් හිතෙන නිසා ඒකට අපිට යමක් කරන්න පුළුවන් දහම් පාසල් මට්ටමේ ඒ නිසා තමයි මම කිව්වේ දහම් පාසල් දරුවාට තියා වැඩි හිටියටවත් දැන් මේක තේරුම් ගන්න බැරි අරුබුදයක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි එක්කෙනෙක් දෙන්නෙක් මේ විදිහට කතා බහ කරනකොට දීර්ඝ කාලයක් මේවා කතා කරනකොට කතා කරන ඇත්තටම දැන් මේ ආධ්‍යාත්මික කතාව අපේ ජීවිතේ වුණත් අපි අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපිට ඒක දැනෙන්න ගත්තේ. මුලින්ම මේ කායික නිරෝගී බව, මානසික නිරෝගී බව, ආධ්‍යාත්මික නිරෝගී බව කියන මොකක්ද මේ ආධ්‍යාත්මික? ඉතින් අපි මනස ගැන හිතලා තිබුණා මිසක් මේ ආධ්‍යාත්මික කියන වචනේ අහලා තිබුණා මිසක් ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කොහොමද කරන්නේ? ඉතින් මේක ගැන දීර්ඝ කාලයක් හිතලා, සාකච්ඡා කරලා, සොයලා, විමසලා, අධ්‍යයනය කරලා එහෙම කරන්න යනකොට තමයි මෙහෙම මෙන්න මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක් මෙතන තියෙන්නේ කියන අඩුතරමින් ඒ වැටහීමවත් එන්නේ. ඉතින් ඒ වැටහීම ඇවිදින් ඕක පුහුණු කරන්න තව කොච්චර කල් අපිට ගත වෙයිද දන්නේ. ඉතින් ඔබතුමාගේ යෝජනාව ඉතාම නිවැරදි. ඒ කියන්නේ අපි කොහොම හරි මේක සමාජගත කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි පහුගිය කාලේ අර ආධ්‍යාත්මික බලමුළුව කියලා එකක් හදාගෙන ලංකාවේ තැන් තැන්වල මේ දේශනා පෙළ කරගෙන ආවේ. ඒකේ දේශනා තුනයි අපිට කරන්න පුළුවන් උනේ. පළවෙනි එක රත්නපුරේ කළා, දෙවෙනි එක කතරගම කිරිවෙහෙර ලක් කළා, තුන්වෙනි එක රුවන්වැලි සෑය ලක් කළා. කරා ඊට පස්සේ කොරෝනාව වැඩේ එතනින් නැවතුණා. මොකද මහ ජනතාව රැස් කරලා ගන්න. නැත්තම් අපි සැලසුම් කරලා තිබුණේ ලංකාව පුරාම විශේෂ සිද්ධාස්ථානවල විශාල පිරිස් ඒකරාශී කරලා ගිහි පැවිදි දෙගොල්ලම මේ ආධ්‍යාත්මය අවදි කරන්නේ කොහොමද? අර ප්‍රාථමික තැන ඉඳලා අපේ අපේ සමස්ත ප්‍රතිපදාවම අර ප්‍රාථමික ලාභාපේක්ෂාව මතයි රැඳී පවතින්නේ ප්‍රත්‍යඥය. ඒ ඒ ප්‍රාථමික පටු තැනින් එහාට ගිහිල්ලා මානුෂීය පියවරට සහ ආධ්‍යාත්මික පියවරට අපි අවතීර්ණ වෙන්නේ කොහොමද කියන දේශනා පෙළක් කරගෙන ගියා ඒ සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි වෙනම ස්ථාන වලට මුදල් ගෙවලා ආයතන මේ වෙන් කරගෙන සියල්ල සැලසුම් කරත් කොරෝනාව ඉතින් ඒක එතනින් නැවතුණා. ඒ කියන්නේ ඒ වැඩේ නවත්තනවා කියන එක නෙමෙයි. ඒ ඔබතුමා ඔය කියන කාර්යය අපි නැවත නැවත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය අඩුව සමාජයේ තියෙනවා. ඉතින් ඒක අපිට මේ දරුවන්ට කියලා විතරක් අපිට ඉලක්ක කරන්න බෑ. අපිට ඒක ඇත්තටම පාසල්වල විශ්වවිද්‍යාල වලට ඒක යොමු කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඉතින් ඒකට ලොකු වැඩපිළිවෙලක් කරන්න වෙනවා. මොකද පාසල් පොතට ඒව ඇතුළත් කර පමණට ගුරුවරුන්ට මේක තේරෙන්නේ නැහැ කියා දෙන්න. නැත්තම් ওই වචන ওই කරුණු පොතේ නැතුව නෙමෙයි. දැන් සමහර වෙලාවට අපේ පුංචි පොත් සමහරු ගෙනහිල්ලා ඒවා කියවලක් තියෙනවා අවුරුදු ගණන් රාක්කවලක් තියෙනවා ඒගොල්ලන්ට දීර්ඝ කාලයක් ගියාට පස්සේ තමයි අපට ඇවිල්ලා කියන්නේ මේ හාමුදුරුවන්ගේ පොතේ මෙහෙම එකක් තිබුණේ ඒක හරි වැදගත් නේ හරි ප්‍රයෝජන. ඉතින් මං කිව්වා ඕක මේ අද ඔබතුමියට හම්බ වුණාට ඉතින් ඕක මම ලිව්වේ කොච්චර කාලයකට ඉස්සලා ඔබතුමිය ඕක කියෙව්වේ කොච්චර කාලයකට ඉස්සලා. එතකොට එයා මේක කියවලා තියෙනවා අවුරුදු 10කට ඉස්සලා හැබැයි වැටහිලා නැහැ. අර අර ડોક્ટર අරුන්දති පැහැදිලි කළා වගේ ඊට කලිනුත් ඒ ධර්මය ස්පර්ශ වෙලා තියෙනවා හැබැයි අර තරම් ගැඹුරට නෙමෙයි. ඉතින් ඒක වයස් මට්ටම විතරක් නෙමෙයි සාංශාරික හුරුව පුරුද්ද මේ ඔක්කොම එකට බලපානවා. ඉතින් අපට අර යාන්ත්‍රණයට මේක ඇතුල් කරගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. හැබැයි කොච්චර අතුල් කළත් ඒ පුද්ගලයාගේ මානසික සංවර්ධනයට අවශ්‍ය අවශේෂ සාධකත් එකතු වෙන ප්‍රමාණයට තමයි වැඩෙන්නේ. ඉතින් ඔබතුමා කියන හැටියට ඒක අර මේ දරුවන්ගේ සිලබස් එකට එකතු කරන්න පුළුවන් නම් ඒකත් ඒ අයගේ සිත සතන් පරිවර්තනය කරන්න අල්පමාත්‍ර හෝ සහයක් වෙනවා. එහෙම කළ හැකියි. එහෙමයි සාන්නස. මම හිතන්නේ අපි ඒක නිතර නිතර කතා කරපු කාරණා මොකද අපිට දැන් අපි පිටේ ඉඳනකොට තේරෙනවා අපේ රට තවදුරටත් බෞද්ධ නම් නෙමෙයි කියලා සාන්නස. මොකද ඒකට හේතුව මේ අල්ලස් අපි ඉන්නෙම අල්ලස් සංස්කෘතියමයි උඩම ඉඳලා පල්ලෙහා වෙනකල්ම. ඉතින් ඒකට හේතුව මම හිතන්නේ මෙන්න මේ දේව සංකල්ප වලින් පොදු පූජා වලින් අපිට ප්‍රයෝජනක් ලබා ගන්න පුළුවන් කියන හැඟීම අපේ ඇඟේ ඇඟේ තියෙන නිසා කියලා මට හිතෙනවා. ඒවත් ප්‍රධාන ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා ඒවත්. ඊළඟ සන්නේසන්. ඊළඟ සන්නේසන්.